තෙරුවන් සරණයි හැම දිනාටම හැම දිනාමත්ම අපි අද දවසේදීත් ඊ타මත්ම ගෞරවයෙන් පිළිගන්නවා සතියේ අඟහරුවාදා දිනන්නේ පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට අද 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 12 වෙනිදායි. ඉතින් මේ අවස්ථාව වෙනකොට මේ ධම්සභා මණ්ඩපයේ වැඩම කළ තිනවා පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් අද දවසේදී උන්වහන්සේ කාල වේලා වෙන් කරගෙන මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඉතින් අපි දැන් වැඩසටහන ආරම්භ කරන්න යන්නේ මම කල්යාණ මිතුමිතුරන්ගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මයික් මියුට් කරගෙන වැඩසටහන පුරාම ඉන්න ඕනේ කියලා. රූපිකා මහත්මියට මතක් කරනවා මයික් මියුට් කරගන්න. සුසන්ත මහත්මයාට මහත්මියට මතක් කරනවා මයික් මියුට් කරගන්න. හොඳයි මම හැමදෙනා වෙනුවෙන්ම নমස්කාර කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අද දවසේදී වැඩසටහන ආරම්භ කරන ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සවට සිරස සජීවී දහම් සාකච්ඡාවට සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේදීත් මම මේ පිංහතුන්ට ගී සතියේ කතා කරන්නට යෙදුන ගිරිමානන්ද සූත්‍රය ඇසුරු කරගෙන කාරණා කිහිපයක් පැහැදිලි කරලා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ගිරිමානන්ද සූත්‍රයේ තුලදී ගී සතිය මම කතා කරා බොහෝ කාරණා. ඒකෙදී ඇත්තටම මුලින්ම කතා කරා අනිත්‍ය කියන කාරණාව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචිපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න එකත් ඒ වගේම අනාත්ම කියනකොට ඇස රූපය කන ශබ්දේ නාසය ගන්ධය දිව රසය කය පහස මනස අරමුණ කියන දේ අනාත්ම වශයෙන් කියන එකත් කතා කරන්නට යෙදුණා මූලික වශයෙන් ඊට පස්සේ තවත් ඉදිරියට එතනින් එහා කාරණා ටිකත් මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වුණා. දැන් මම මේක ඉතින් ඉසර තිස්මතු කරන්නට යෙදුණා මුලින්ම කතා කරේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ස්වභාවය තමයි මුලින්ම අනිත්‍යයි කියලා පැහැදිලි කරේ හේතු නිසා හටගන්න ඵලයක් කියන එක. එතකොට හේතු ඵල දහමක් කියන්නේ හේතුවෙන් ලැබිච්ච ඵලයට ස්ථිරත්වයක් නැහැ. ඒ ස්ථිර නැත්තේ හේතු තියෙන තාක් විතරයි ඵලය තියෙන්නේ. හේතු නැති වෙච්ච තැනදී ඵලය නැති කියලා යනවා. මෙන්න මේක තමයි අනිත්‍ය ස්වභාවය. ඒතර අනිත්‍ය ස්වභාවය විමසන්නට තියෙන්නේ ලෝකයේ තුල සකස් වෙන දේ. දැන් අපට ලෝකයේදී ගෝචර වෙන්න දේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචපාදනස්කන්ධයන් තමයි ලෝකයේ තුලදී අපට ගෝචර වන්නේ. ඒතර අනිත්‍ය ලක්ෂණය මෙතන ඒ කාරණාවෙන් ඉස්මතු කර යන්නේ නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ තමයි මේක හතරන ඊළඟට පහන ආලෝකයේ උදාහරණට අරගෙන මෙන්න මේ කාරණා එක බලනකොට ලැබිච්ච ඵලයට තියෙන අංක සංකත ස්වභාවය කියන්නේ හේතු නිසා සකස් වෙන ස්වභාවය කනාත ලක්ෂණ විස්තර කරනකොට මෙතන පැහැදිලි කරා මේ මෙතනදී ඇස රූපය කන ශබ්දේ නාසය ගන්ධේ දිව රසය කය පහස මන ධම්ම කියන කාරණාව. මොකද මෙතන ඒ කාරණා එතන ඉස්මතු කරන්න යෙදුනේ මූලිකව කෙනෙකුට අනිත්‍ය ලක්ෂණය වටහාගෙන යනකොට ආත්ම වශයෙන් ප්‍රකට වන්නේ මේ ඇස රූපය කන ශබ්දේ නාසය ගන්ධේ දිව රසය කය පහස මන ධම්ම කියන කාරණා තමයි මූලිකවම ආත්මයේ වශයෙන් ප්‍රකට වන්නේ. එතකොට හේතුඵල වශයෙන් විමසගෙන හරියට ගියොත් අනත්ත ලක්ෂණي අහු වෙනවනේ. නමුත් දැන් අසනීප වෙච්ච කෙනෙකුට මේ සංඥා එකින් එක පැහැදිලි කරලා දුන්නේ මේ කොයි දෙයකින් හරි යාට තමන් තුළට දහමින් සැනසෙල්ලක් ඇති කරගන්න උපකාරය පිණිස ඒක නිසා තමයි අනිත්‍ය ලක්ෂණය කියලා ඊළඟ අනත්ත ලක්ෂණයක් කියනවා මේ තමන් ආත්ම වශයෙන් ගත්ත නිසා ඇස බුද්ධේ නාස්සේ ගන්ධේ දිව්‍ය රසේ කය පහස මන ධම්ම කියන එක ආත්ම වශයෙන් ගත්ත නිසා තමයි මේ ප්‍රශ්නේ අරබුදේ තියෙන්නේ. එහෙනම් කනවා හැබැයි වචන ඉස්මතු කරන්නේ. ඒ වගේ අපේ කාරණා තුළ පටිපෝලය ආදීනව සංඥාව මෙන්න මේ කාරණා සිහිපත් කරනකොට ඒකතර රෝගී ඉන්න කෙනාට තමන්ට එක පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සංයුත්ත නිකායේ සූත්‍රයක් තියෙනවා මේ අනිත්‍ය ලක්ෂණය පංචපාදනස්කන්ධයන් අනිත්‍ය ලක්ෂණය දකිනකොට සංයෝජන දුරු වෙනවා කියලා. ඒ වගේ එම ආයතන තුලදී අනත්ත ලක්ෂණය දකිනකොට අස්මඟ මොකද මගේ මගේ එකක් තියෙනවායි මේ තමන් සහ බාහිර කියන මේ ආයතන ස්වභාවය ලක්ෂණය හැටියට දැක්කනම් ඒ විදිහට පිවෙනකුත් මේ කාරණා දෙක තුළ ඉස්මතු වෙලා තියෙනවා. හැබැයි පංච පාදන සම්දේ අන්න ගියා නේද? ස්වයන් වංශ අපිට දැන් අද ඇහෙන්නේ නැතුව ගියා. පොඩි ඩිස්ටර්බන්ස් එකක් තිබුණා ටිකක් වෙලා දැන් අපිට ඇහෙන්නේ නැහැ ස්වයන් වංශ. ස්වයන් වංශ අපිට දැන් ඇහෙන්නේ නැහැ නේ. ස්වාමීන් වහන්සේ විසන්දි වෙලාද? ඔව් දැන් විසන්දි දැන් විසන්දි නෝ දැන් නැවත ගන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපිට අහනවද? තාම කනෙක්ට් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. ඔව්. මම නැවත කනෙක් කරනවා පොඩ්ඩක් බලමු ස්වයන් වහන්සේ ලයින් එකෙන් ප්‍රශ්නයක් වුණා දන්නේ ඔන්ලයින් ඉන්න බව නම් පේනව නේද ශ්‍රීමති මහත්මිය? නැහැ. මගේ ස්ක්‍රීන් එකේ පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නැහැ ස්ක්‍රීන් එකේ නෑ. නමුත් මේ මට green tick එකත් එක්කයි පේන්නේ නං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපි වහන්සේ පොඩ්ඩක් ඩිස්කනෙක්ට් වුණා. දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවා. අපි පොඩ්ඩක් ඩිස්කනෙක්ට් වුණා ස්වාමීන් වහන්සේ ටිකක් මේ අර පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා ගැන ඒක ඒ ගැන පැහැදිලි කරනකොට මේ සමාවෙන් දලස් මහත්මයාණන්ස අනිත්‍ය ලක්ෂණය දකින්න විට සංයෝජන දුර වෙනවා කියපු තැන ඉඳලා අපිට පැහැදිලි වුණේ නෑ ස්වාමීන් වහන්සේ කරුණාවෙන් මේ ටික ඉඳලා පැහැදිලි කරනවා නම් බොහොම හරි හරි හරි එතනදී සංයුතනිකායේ සූත්‍රයක් තියෙනවා අනිත්‍ය ලක්ෂණය පංචපාදනස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනකොට සංයෝජන දුර වෙන බවත් ඒ වගේම ආයතන අනාත්ම වශයෙන් දකිනකොට අස්විමානය දුර වෙන බව. එතකොට මෙතන මේ පැහැදිලි කරන කාරණාවේදී සංයෝජන දුර වෙන බව අනිත්‍ය ලක්ෂණයේදී පැහැදිලි කරන්නේ සංයෝජනයක් කියලා කියන්නේ බැඳෙනවා. එතකොට බැඳිලා යන්නේ මේ හේතුඵල වශයෙන් නොදැක ස්ථිරයි කියලා ගත්ත නිසා. අන්න එතකොට සංයෝජන ටික දුර වෙලා යනවා. මේක අනිත්‍ය වශයෙන් දකිනකොට. ඊට පස්සේ අනාත්ම වශයෙන් දකිනකොට අනාත්ම වශයෙන් දකිනකොට මම කියලා ගැනීම දුර වෙලා යනවා. ඒක නිසා තමයි අස්මාන දුර වෙන්නේ. ඒතකොට එතන ආයතන ටික පැහැදිලි කරනවා. මොකද සාමාන්‍යයෙන් කෙනෙක් ආත්ම වශයෙන් ගන්න මේ ආයතන. ඒ නිසා තමයි අනාත්ම වශයෙන් දකිනකොට අස්මානේ දුර වෙලා යන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ටික බුදුරණවහන්සේගේ මේ දේශනා තුළ හොඳට ඉස්මතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මේකෙදී ගිරිමානන්ද සූත්‍රයේදී පැහැදිලි කරපු කාරණා තුළදී ඒ එකින් එක කාරණා තුලින් එයාට අසනීප වෙච්ච කෙනෙකුට Tamanට ගෝචර වෙන කාරණාවකින් මේක විමසන්නට තමයි යොමු කරලා තියෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ මේ 10ම කියලා කිව්වේ මේ 10 කොයි එකකින් හරි සංයෝජන හරියට මේක පුරුදු කරනවා නම් මේ අසනීපය කියන කාරණාව සුව වෙනවා තමාත් තුළ දහම් සැපේ ඇතිවීමත් එක්ක. ඊළඟට තමයි විශේෂයෙන්ම කාරණාවක් මතක් කරන්නට ඕන මේකෙදි දැන් මම ගිය සැරේ අතර මේකේ ගොඩක් කාරණා කතා කරා. මම අදත් මේ කතා කරන්න ඉස්මතු මේ හිතුවේ ගිය සැරේදී මම පැහැදිලි කරන්න යදුනා මේ මුලින් අනිත්‍ය සංඥාව කියන එකත් ඊට පස්සේ අනිත්‍ය සංඥා කියන නවත් මෙතන මේ දෙවිදිය පිළිබඳව එතකොට සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥාව කියන එක මම ඇත්තටම ගීසරේ යම් පැහැදිලි කිරීමක් කරා මම ඒක ආයෙ පැහැදිලි කරන්නම් මම ඒක යම් කිසි පාඨාන්තරවල තියෙන දෝෂයක් ඉස්මතු කරලා මම එදා ඒ සාකච්ඡාවේදී මම පැහැදිලි කරන්නට යෙදුණා මෙතන අනිච්ච කියනකොට ච මහ ප්‍රාණය දෙන්න විදිහක් නැහැ මොකද දේශනාවේ හැමතැනම බලනකොට මෙතන චේ මහ ප්‍රාණ නෙමෙයි තියෙන්නේ අල්ප ප්‍රාණත් එක්ක තමයි චේ තියෙන්නේ මහ ප්‍රාණ දුනොත් එතන ච අර ඉච්ච අනුව කඩන්න පුළුවන් කියලා. ඊළඟට මම ඇත්තටම දේශනාව බැලුවා මම අර මමත් දේශනාව ඉදිරිපත් කරේ ඉන්ටර්නෙට් එකේ තියෙන ඒ ඒ සූත්‍රය අතුරු කරගෙන බුදුරන් වහන්සේගේ දේශනාව මුල ඉඳලම සඳහන් වෙලා තිබිච්ච ගන්ත්‍රවල මූලික ගන්තවල ඉතරක් නෙමෙයි ඇත්තටම පසු කාලීනව ඒ කියන්නේ 56 ඒදී සංගායනාවෙන් පස්සේ බුදු ජයන්ති පොත් තුලත් තියෙන්නේ අල්ප ප්‍රහාණ ඡයම තමයි මේ මහපාන ඡය අකුර යෙදලා තියෙන්නේ මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ඒ ටිපිට එකේ තුල විතරයි. ඉතින් ඒක නිසා එතන කොහොමත් ඡය මහප්‍රාණ යෙදෙන්නේ නැහැ. එහෙම යෙදුනොත් එහෙම මේ දහම ගැලපෙන්නේ නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා අපි සෑහටම බුද්ධ වචනය හරියට හැදෑරුවොත් අපට මේ දහම් පරයායවල් නිරවුල් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙතනදී මෙතන මේ අනිච්ච කියන කාරණාව දෙපොළක යෙදෙන්නේ ඇයි කියන කාරණාවම ගිය සතිය පැහැදිලි කරන්නට යෙදුනා. මූලිකව කෙනෙකුට විමසන්න ගන්නකොට Tamanට ගෝචර දෙයත් එක්ක එතන නුවණින් විමසීමක්. ඉතින් පටිසංචික්කති. නුවණින් කල්පනා කිරීමක් පැහැදිලි කරන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචපාදනස්කන්ධයන් අනිත්‍ය වශයෙන් ඉතිපටි සංචික්කති. අනිත්‍ය වශයෙන් නුවණින් කල්පනා කරනවා. මේක තමයි පැහැදිලි කරන්නේ. ඊළඟට සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥා කියනකොට ඉතිපටි සංචික්කති කාරණාවක් නැහැ. එතකොට ඒ එතනදී ඒ විදිහට කියන්නේ යම් කිසි කෙනෙක් නුවණින් කල්පනා කරලා ප්‍රඥා වැඩිවීමත් එක්ක ඔහුට අපව තමන් නුවණින් කල්පනා කරන්න අවශ්‍යතාවයක් නැහැ සිහිය වීරිය නුවණ කියන කාරණා මාර්ග අංග තුල ඉස්මතු වෙනකොට සකස් වෙන සියලු සංකාර අනිත්‍ය වශයෙන් ඔහු දකිනවා මෙන්න මේක තමයි පැහැදිලි කරන්නේ. ඒතර සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියන්න කලින් සබ්බ ලෝකේ අනවිරත සංඥාවක් ඒ වගේම විරාග නිරෝධ සංඥා කියන කාරණාත් පැහැදිලි කරනවා. විරාග සංඥාව නිරෝධ සංඥාව කියන කාරණාව සාමාන්‍යයෙන් කෙනෙකුට මානසික සංකල්පකින් වඩන්න පුළුවන් දෙයක් නෙමෙයි. විරාග සංඥා නිරෝධ සංඥාව කියන එක ඒතන සන්තං ඒතම් පණීතං කියන මේ පාඩයත් එක්ක පැහැදිලි කරන්නේ මෙයයි සාන්ත මෙයයි ප්‍රණීත කියන්නේ තමන් ලැබපු දෙයක්. තමන් තේරුම් ගත්ත දෙයක්, තමන් වටහා ගත්ත දෙයක්, තමන් අත්විඳපු දෙයක්. අන්න ඒ සාන්ත ප්‍රණීත වශයෙන් තමයි ඒ සංස්කාරයන්ගේ විරාගය නිරෝධය වටහා ගන්නේ. එහෙනම් හේතුඵල ධහම වටහාගත්ත කෙනාට තමන් ප්‍රත්‍යක්ෂ කරගත්ත ඒ කාරණාව තුළ සාන්ත ප්‍රණීත බව තමයි වඩන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම දහම්මස ඇති කරගත්තේ නැති කෙනෙකුට ඒ විරාග නිරෝධ සංඥාව පුරුදු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දහම්මස ඇති කරගත්ත කෙනාට පමණයි විරාග නිරෝධ සංඥා පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එයාටම තමයි පුළුවන්කමක් ලැබෙන්නේ සබ්බ ලෝකේ ආනම්‍රත සංඥාව. ඒ කියන්නේ මේ සියලු ලෝකයන් කෙරෙහි නොපීඩන සංඥාව පුරුදු කරන්න. ඒවගේම තමයි සබ සංකාරය සනිච සංඥාවත් එයාට තමයි පුරදු ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අට්ටියති හරායද ජිගුච්චති කියන වචනත් එක්ක පැහැදිලි වෙන්නේ අමුතුවෙන් මනෙහි කිරීමක් නෙමෙයි Taman එක නොපිලිගන්න බව නිත්‍ය වශයෙන් නොපිලිගන්න බව තමයි ඒ කාරණාවේදී ඉස්මතු වෙලා තියෙන්නේ මේ යම් කිසි කෙනෙක් දහම් මැස ඇති කරගෙන මෙහෙම පුරුදු කරන් යනකොට ඔහුට බලුවන්කමක් ලැබෙනවා ඇත්තටම ඒ ඕනම සංඥාවක් ඔස්සේ තමන්ට නිවීම කරාම යන්න. සමහර කෙනෙකුට නිවීම කරා යන්න අමාරුයි. ආයේ කෙලෙස් වැඩිමත් එක ඒ නිසා තවත් දේවල් පුරුදු කරන්න වෙනවා. ඒකයි ආනාපානසති සූත්‍රයත් බුදුරණවහන්සේ එතනදී ඉස්මතු කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ කාරණා සියල්ලක්ම අපි ගලපලා බලනකොට මේ ගිරිමානන්ද සූත්‍රය තුල මේ ඉස්මතු කරන කාරණා මාර්ගයේ තේරුම් ගත්තේ කියන්නේ සෝතාපන්න ඵලයේ තියෙන කාරණාව නෙමෙයි සෝතාපන්න ඵලයට නොපැමිණිච්ච කෙනෙක් වුණත් මාර්ගය निराවුල් කරගත්තා නම් මම මේක ඇත්තරම අනිච්ච සූත්‍ර ආදී තුල පැහැදිලි කරලා තියෙනවා සම්මත නියාමයට බැසගත් දිටි නිච්ඡානක්ඛන්ති ධම්ම නිච්ඡානක්ඛන්තියට පැමිණිච්ච මෙන්න මෙවැනි කෙනෙකුට තමයි මේකේ ඒ සංඥා ටික හරියට පුරුදු කරගෙන මාර්ගයට යොමු වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ ඔහු දැක්කනම් මේ සංඥාවල සත්‍ය ස්වභාවය අන්න ඔහුට නිවීම නැත්තම් අවබෝධය නැත්තම් ඕනම මාර්ග ඵලයකට අධිගමයකට යන්න පුළුවන්. එතකොට මේ Tamanට ගෝචර වෙන දේ තුල ගැටෙන ස්වභාවය සහ Taman කාමයන්ට තියෙන දැන් ලැබිච්ච දුක අයින් කරලා කාමයන්ට තියෙන කැමැත්ත කියන ස්වභාවය දුර වෙලා යනවා. පීති පසද්දි මේ කියන බොජ්ජංග ධර්ම පවා උට වැඩෙනවා. ඒ නිසා තමයි ඒ රෝගීන් ඔහුට නැගී සිටින්නට පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් බොජ්ජංග පිරිත්වලදී මහා කස්සප බොජ්ජංගේ මහා මොග්ගල්ලාන බොජ්ජංගේදී එහෙම පැහැදිලි කරන්නේ කෙලින්ම බොජ්ජංග ටික. මොකද රහතන් වහන්සේලාට කියන්නේ. ඒ නිසා කෙලින් බොජ්ජංග ටික කියනවා අය අමුතුන් එන මොකද සිහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මෙතනදී එහෙම නෙමෙයි. මෙතන මුලින් ඉඳලා කියාගෙන යනවා. ඒ මුලින් ඉඳලාම කෙනෙකුට මේක උපකාර වෙන නිසා දැන් මේ සූත්‍ර අවසානයේදීවත් මුලදීවත් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් මගපල කෙනෙක් කියලා සඳහන් වෙන්නේ නැහැ. නමුත් අවසානයේ නිරෝගී භාවය ඇති වෙච්ච බව සඳහන් වෙනවා. ඒතන නිරෝගී භාවය ඇති වුණේ මේ සංඥා ටික හුරු කිරීම නිසා එහෙනම් අනිවාර්යෙන් යම් අධිගමයකට පත් වෙන්නට ඇති බව අපට අනුමාන කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මම මේ පින්වතුන්ට ගෞරවයෙන් යුක්තව ඉල්ලීමක් කරනවා අපි සැබෑවටම මූලික බුද්ධ වචනේ අපි හදාරන්නට කැමැත්ත ඇති කරගන්නට ඕනේ. එතකොට අපි මූලික බුද්ධ වචනේ හැදෑරුවොත් අපට විවිධ විදිහට ලැබෙන අර්ථකථන වලට අපි කැමැත්තකට යන්නේ නැහැ. මොකද අපි මේ දේශනාව තුළ අපිගේ පිහිටපු සද්ධාවත් එක්ක. ඉතින් ඒක නිසා ඇතරම දැන් මේක සම්බන්ධයෙන් ඔය විදිහට විමසපු එක වටිනවා. මොකද ඇත්තටම විමසන්නට ඕන පැත්තක්. මුලින් අනිච්ච සංඥාව කියලා වෙනම විස්තර කරලා පස්සේ සබ්බලෝක අනුබ්‍ර මේ සබ්බ සංකාරස අනිච්ච සංඥාව කියලා විස්තර කරනවා. ඉතින් මේක ඇත්තටම විමසන්න ඕන කාරණාව. ඒක විමසනකොට අපි බුද්ධ දේශනාවම පදනම් කරගන්නට ඕනේ. ඒකයි මම එදත් පැහැදිලි කරේ අපිට යම්කිසි දහම් පරියායක් වටහා ගන්නට දේශනාව තුළ මටුවාවක් ගන්නට ඕනේ. එතකොට අපට මේ දහම් පරයය නිරවුල් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ පින්වත් පිරිසට තව සුළු මොහොතයි තියෙන්නේ. තව මේ සම්බන්ධයෙන් වටහා ගන්නටමත් තියෙනවා නම් අහන්න පුළුවන්. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සෝනස හොඳයි කල්යන් මිතුරනි වෙලා ප්‍රමාදිච්ච බව දන්නවනේ ඒ නිසා ඉතාම ඉක්මනින් එකතු වෙන්න මේ අද මතු කළ දීපු කාරණාව ගැන පමණක් අපි පොඩ්ඩක් දැනගමු මොකද දැන් ශාන්වාසී අපිට පැහැදිලි කරා ඔගේ දෙපැත්තක අදහස් තිබුණා දෙපැත්තකට විදිහ පැහැදිලි කිරීම අද දවසේ සිද්ධ වෙනවා මේ අපි ධර්ම ශ්‍රවණය කරනට අහන්න ලැබෙනවා ඒ නිසා ඒක අපි මින් ඉදිරියටවත් අපිට එක තැනකට එන්න පුළුවන් ද තේරුම් අරගෙන කියලා ඒක ස්ථාපිත කරගන්න අපි මේ කාරණාව තුළම ඉමු පංච ස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා කිව්වම කුමක්ද සිද්ධ වෙන්නේ? ඒ එහෙම දකපු කෙනා කොහොමද සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කිව්වන් පස්සේ කුමක්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව ගැන පොඩ්ඩක් අද කතා කරමු මේ උන්වහන්සේගෙන් තව දේවල් අහගන්න. හොඳයි. ශ්‍රීමති මහත්මිය ඔබතුමීට වෙනවා. මාත්‍රිකා මම තෝ පොඩි දෙයක් පැහැදිලි කරගන්න තියෙනවා ස්වාමිනාස අනිත්‍ය ලක්ෂණය දකින්නකොට මේ සංයෝජන දුර වෙනකොට ස්වාමිනාස අනිත්‍ය ලක්ෂණය කියන්නේ හේතුඵල ධර්මයේ දකින්නකොට අනිත්‍ය ප්‍රකට වෙනකොට අනිත්‍ය නිසා දුකයි අනිත්‍ය වූ දුක් වූ දෙයක් අනාත්මයි කියන තැනට යන්න ඕනද සංයෝජන දුර වෙන්න ඊට ඉස්සෙල්ලා දුර වෙනවද කියලා පොඩ්ඩක් එතන පැහැදිලි කරලා දෙන්න ස්වාමිනාස දෙරුවන් කරමු තෙරුවන් සරණයි. ඇතරම මේ කාරණා තුනම සිදු වෙනවා. හරියට අනිත්‍ය සංඥා වැඩිච්ච තැනදී මේ සියල්ලක්ම දුරු වෙනවා. මේ මේ සියල්ලක්ම දුක්ඛ අනත්ත සංඥා වැඩෙනවා. දැන් මෙතනදී මේක ඉස්මතු කරේ අරක තමයි, ඒ කියන්නේ අනිත්‍ය සංඥාව තමයි මූලික උනේ සංයෝජනේ දුරවන්න. අනත්ත සංඥාව අස්මානේ දුරවන්න. එහෙම නැතුව අනිත්‍ය සංඥාව විතරක් වැඩිලා නැතර වෙන්නේ නැහැ. අනිවාර්යෙන් දුක්ඛ සංඥාවත් අනත්ත සංඥාවත් සියල්ලක්ම වැඩෙනවා. නමුත් ප්‍රකටවන්නේ අනත්ත සංඥාවෙන් අස්මාන දුරවීමත් අනිත්‍ය සංඥාවෙන් සංයෝජන දුරු වීමක් කියන එක. ඉතින් ඒක නිසා මෙතන ඇත්තටම අපිට මේ හැම දහම් පරයයවල් තුලදීම ගොඩක් දේවල් හිතන්න තියෙනවා. මේ කිසිම දෙයක් වින්වින් වශයෙන් මාර්ගය තුලදී වැඩෙනකොට වැඩෙන එකක් නෙමෙයි. මේ සියල්ලක්ම ඒ එකට වැඩෙන දෙයක්. අපි තේරුම් ගන්න කෝණය අනුව තමයි අපට වෙන්ගින් වශයෙන් වැටෙන්නේ. දැන් අර කිංසුකෝපම සූත්‍රය පැහැදිලි කරේ හතර දෙනෙක් හතර විදියට යන්නේ. නමුත් එකම තැනට යන්නේ. නමුත් ඔහු දකින්න න්‍යායක. ඒක නිසා අනිත සංඥා වැඩෙනකොට තුනම වැඩිලා තමයි සංයෝජන දුරු වෙන්නේ. නමුත් යාට මූලික වීම කාරණාවත් එක්ක හො දකින්න තැනත් එක්ක සංයෝජනය කැඩනවා කියන කාරණාවේදී අනිත සංඥාව තමයි කතා කරන්න තියෙන්නේ. අස්විමාන කරනවා කියන කාරණාවේදී අනත සංඥාව තමයි කතා කරන්න තියෙන්නේ. දරුවන් සරණයි. කල්යාණ මිතුරු මිත්‍රයන් ප්‍රශ්න තියෙනවද මේ කාරණාව සම්බන්ධව තව අහලා දැනගන්න. සායනාස ඉතිපටි සංචික්කති කිව්වේ නැවත නැවත ඒකේ යෙදෙන වා කියන එකද? ඉතිපටි සංචික්කති කියන්නේ මෙසේ නුවණින් කල්පනා කරයි කියන එක. ඒ කියන්නේ නුවණින් මේ විදිහට කල්පනා කරනවා. කොහොමද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය බව නුවණින් යුක්තව කල්පනා කරනවා. නුවණින් යුක්තව ඉමසනවා. දැන් සබ්බ සංකාරයේ සොනච සංඥා කියනකොට ඉතිපට සංචික්කද කියන්නේ නැහැ. අට්ඨේති හරාය jigucchati කියන්නේ. ඒක නුවණින් කල්පනා කරන දෙයක් නෑ. නුවණින් කල්පනා කරන්නේ මම මට තමයි නුවණින් කල්පනා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒතකොට මේ නුවණින් කල්පනා කිරීමත් එක්ක තමයි මගට යමු වෙන්නේ. මග තුලදී වැඩෙනකොට මග තුල සත්‍ය දකිනකොට මග නිසා අර සංස්කාර පිළිගන්නේ ආස්වාදයක් පැටියට විදින්නේ නෑ. අට්ඨියේදී හරායේදී jigucchati තමයි. එතකොට සංකාර තුල කතා කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රයේ එතකොට සංඥාවන් 10ම මේ සංඥාවන් වඩන්න ඕනේ සංඥාවන් හැටියට නිමෙත ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඒ සබ්බ සංකාර සනිච්ච සංඥාව කියන එක උපංශපෑදිකට දෙන විදිහට වඩන්න අවශ්‍ය දෙයක් නෙමේද පළවෙනි හේතුඵල ධර්මයේ හැටියට දැක්ම ඇතිවීමත් සමගම ඒ සබ්බ සංකල්ප අනිත් සංඥාව ඇති වෙනවා වගේ අර්ථයක් ද ස්වාමීන් වහන්සේ දැන් අපිට ගන්න තියෙන්නේ. දරවසන් නෑ නෑ එහෙම නෙමෙයි. වඩන්නට ඕනේ. වඩන්නට ඕන කියන්නේ මෙහෙම දැන් අපි හිතමු සෝතපන්න වෙච්ච කෙනෙක් අරහතටපත් වෙන්න පුරුදු කරන්න ඕනේ. එතකොට සෝතාපන්න වෙන්න කරන පුරුදු කිරිල්ල වගේ නෙමෙයි සෝතාපන්න ඵලයට පැමිණිච්ච කෙනාගේ පුරුදු කිරිල්ල. සෝතාපන්න වෙන්න පුරුදු කරන කාරණායේදී මම ඉඳගෙන මම කරන වැඩපිළිවෙලක් ඔස්සේ තමයි ඔහුට යන්න තියෙන්නේ. නමුත් සෝතාපන්න වෙච්ච කෙනාට අලුතෙන් මම ඉඳගෙන කරන්න දෙයක් නෑ. ඔහුට තියෙන ප්‍රත්‍යක්ෂා නිමිත්ත කියලා ඇත්තට සූත්‍ර කීපයකම තියෙනවා. ඔහුට තියෙන්නේ තමන් දැකපු කාරණාවට යොමු වෙන්නට. ඒක ආතාපි සම්පජන හතිමා කියන මේ කාරණා ඔක්කොම එකතු වුණාට පස්සේ තියෙන යමුනහම බලෙන් ආයාසයකින් අනිත්‍යයි කියලා නුවණින් කල්පනා කරන්න අවශ්‍ය නැහැ. දැන් අපි හිතමු අපට පංචපාස්කන්ධය කියලා කාරණාව අනිත්‍ය වශයෙන් වටහා ගන්නට මේක හේතු හැටියට විමසන්නට වෙනවා. ආයාසයෙන් විමසන්නට වෙනවා. නමුත් මාර්ගයට ආපු ආපු කෙනාට ආයාසයෙන් විමසන්න අවශ්‍ය නැහැ. සිහිය වීරිය නුවණ කියන කාරණාවට යොමු වුණාම මේ සංඥාව පුරුදු ගන්න පුළුවන්. දැන් මෙතනදී අපි ගත්තොත් බොජ්ජංග ධර්ම බොජ්ජංග ධර්මත් පුරුදු කිරීමක් තමයි බොජ්ජංග ධර්ම පුරුදු කරනවා කියලා කියන්නේ නෝනින් කල්පනා කරලා බොජ්ජංග තමන් බලෙන් ඇති කරගන්න එක නෙමෙයි බොජ්ජංග ධර්ම තමන්ගේ දර්ශනයත් එක්ක ඒ දැකීමට දැන් බොජ්ජංග කියනකොට ඇත්තටම සති සම්බොජ්ජංගය සිහිය බෝධිඅංගයක් අවබෝධයට උපකරන අංගයක්. එතකොට එතන තියෙන සිහිය, එතන තියෙන ධම්මවිචය මාර්ගයත් එක්ක යමු වෙන එක. මාර්ග නැතුව යමු වෙන එකක් නෙමෙයි. ඒක බලෙන් ආයාසකින් තමන් දාන එකක් නෙමෙයි. මෙන්න මේකයි මෙතන තියෙන වෙනස. ඉතින් ඒක නිසා එතන සංඥාව පුරුදු කරන්න නැති එකක් නෙමෙයි. පුරුදු කළ යුත්තක්. හැබැයි පුරුදු කරන ක්‍රමයේ වෙනසක් තියෙනවා. මූලික කෙනා පුරුදු කරන දෙයට වඩා. ඒකයි වෙනස තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සානවාස. ස්වාමීන් වහන්සේ එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්මය වඩන කෙනා එහෙම නැත්නම් පංචස්කන්ධයේ දෙස පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන කෙනා මාර්ගයට යොමු වෙනවා කියන වචනේ වංශ පාවිච්චි කරා. එතකොට මේ මෙතෙන්දී මාර්ගයට යොමු වෙනවා කියන්නේ එහෙම දකින්න කෙනා මේ හේතුඵල ධර්මයේ දැක්මක් ඇති වෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ කුමක්ද මේ Taman රූපය කියලා ගන්නේ මේ කියන කාරණාව. ඒ කියන්නේ මේ ඇතරම ඇති ඇති දෙයක් මේ රූපය කියලා ගන්න නැති ඒ ආදි වශයෙන් අපි දැන් මේ මෙතුවක් කතා කරන ආකාර දේ විදිහට එහෙම අවබෝධයක් ඇතිවීම දසයන් වාස මෙතෙන්දී මේ මාර්ගයටපත් වුණා මාර්ගයට අවතීර්ණ වුණා කියලා කියන්නේ. දෙවන් සරණයි. ඒක තමයි. ඒ කියන්නේ හේතු ඵලයකින් හේතුවෙන් සකස් වෙච්ච ඵලයක් බව අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සකස් වෙච්ච මේ ඵලයක් බව ප්‍රඥාවෙන් දැකීම තමයි මාර්ගයටපත් උනා කියන්නේ. කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මග්ග සත්‍ය කියන ආර්ය සත්‍ය හතරම සත්‍ය වශයෙන් දැක්කා. දුක්ඛ සකස් වෙච්ච දෙයක් කියනකොට දුකේ හේතුවත් එක්ක සමුදය දැක්ක. සමුදයත් එක්ක තමයි දුක දැක්කේ. එතකොට මගේ දුකක් නෙමෙයි සමුදය කියලා දකිනකොට මූලිකවම හටගන්න හේතු වන බව දැක්කා අඥානකම. එහෙනම් මේක නැති වෙච්ච තැනදී මේ දුක නිරුද්ධ වීම කියන එකක් දැක්කා. මේ වැඩ පිළිවෙල තමයි මග කියන එකක් දැක්කා. මෙන්න මේ කාරණාව නිවැරදිව වැටහීම තමයි පංචපාදනස්කන්ධයන්නේ හේතුව නිවැරදිව දැකපු තැනදී ප්‍රඥාව තුළින් නිවැරදිව දැකපු තැනදී සාමාන්‍ය මනසින් කල්පනා කළ හිතීම නෙමෙයි. මනසින් කල්පනා කරලා තේරුම් ගැනීම තමයි දිත්‍ය සුපටිත්ත සම්මීලකට දම්මනික් කියන ලමත් මනසින් කලම් ඇබේ හේතන පසන අන්න එතන් ඔහ මාර්ග අන්නේ මාර්ගයට ආව කෙනාට ආයාශයකින් මේක අනිත්‍ය සභා ඉමසන්න දෙයක් නැහැ එයාට සිහිය යොමු කරාම අපි මූලිකව කෙනෙකුට ඉතින් සිහිය යොමු කරගෙන මේක අනිත්‍ය කියලා හිතන්න යොමු හිතන්න ස්වාමීන් වහන්සේ නැවතත් මේ පොඩ්ඩක් ඊට පස්සේ ඔහුට මම අත්දැකීම් කිව්වා ඊට පස්සේ මම දැක්කේ ආයෙත් ස්ටෙප් ස්වාමීන් වහන්සේ අපිට දැන් ආයි හඬ ඇන්නේ නැහැ අපේ හැමදුනේ පොඩි පොඩි පොඩ පොඩ පොඩ කැඩුණා අන්තිම වෙලාවේ ඔබ වහන්සේ දැන් ඇහෙන්නේ ඇහෙන්නේ නැද්ද දැන් දැන් මේ පොඩ ඩ්‍රෑග් වෙන ගතියක්ති නොසවන්නස දැන් වැහෙන මංහිතන්නේ මට මේ දැන් දැන් දැන් ඇහෙන සොයනවස වේ දැන් ඔබවන්ස දැන් කතා කරන්න ගැහෙනවා ඉස්සෙල්ල පොඩ්ඩක් කැඩි කැඩි ගියා අපි හැමදෙරනේ කොතනින්ද නැවැත්තවි මේ සොයනවස කොතනින්ද සොයනවස නැත්තේ කොතනින්ද ඔව් සොයනවස කකේ බුදේ ශ්‍රීමති මහත්මිය ඔබතුමීට කොතනින්ද ඇහුන්නේ නැති කියලා පොඩ්ඩක් මතක් කරන්න ස්වාමිනාංශ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය බලන එක හේතුඵල ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. ඒ ආකාරයට කියාගෙන යනකොට එතන ඉඳලා තනින් තන කැඩුනා ස්වාමිනාංශ. ස්වර්ණස් මම මේ ප්‍රශ්නයක් හැටියට නැවත අහන්නම් අපි හැමෝටම වෙනත් ආකාරකින් එතකොට අපිට ඉතින් යන්න පුළුවන් ස්වර්ණස් දැන් අපි රූපය අනිත්‍යයි කියලා බලනවා කියලා කිව්වම සාමාන්‍යයෙන් කෙනෙකු ඒ වගේ අපි බලන්න පුරුදුලා ඉන්නේ මේ පවත්නා මේ ලෝකයේ ඇතැයි කියලා හිතන්නා රූපයක අනිත්‍ය නිසාන් වාස ඒ කියන්නේ විපරිණාමයටපත් වෙනවා මේ තීන දේ නැති වෙනවා තීන දේ ක්‍රමක්‍රමයෙන් ගෙවිලා යනවා ඒ වගේ දෙයක්නේ නමුත් ඇත්තටම මෙතෙන්දී ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන විදිහට අර සම්මාදිට්ඨියක් හරියට ඇති වෙනවා නම් කොහොමද මේ සිදුවෙන්නේ කියලා හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයක් එක්ක මේ පවතින දෙයක නැතිවීමක් ගැන නෙමෙයි මේ මේ නැති දෙයක්ම හදාගැනීමෙන් මේ කරන්න ඒ එතන හදාගන්න අය රූප ඒ ඒ විදි අනිත්‍ය දැකීම අද ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම සිදුවිය යුත්තේ සිදු කියන කාරණාව ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔව් ඊටවසන්න ඒක ඇත්ත. එතන ඇත්තටම මේ තියෙනවා කියලා ගත්ත දේ තුල නැතිවීම නෙමෙයි. ඒක ඉපරණාමයක්. මෙතන අනිත්‍ය කියලා පැහැදිලි කරේ අපිට ලැබිච්ච දේ තුල හේතුව දැක්කට පස්සේ මේ හේතුව නිසා ලැබෙන ඵලයක් කියලා අහුනහම මේකට ස්ථිර දෙයක් නැති බව ප්‍රඥාවෙන් දකිනවා. දැන් සාමාන්‍යයෙන් අපට අනිත්‍ය කියලා ඉවහාර වෙන්නෙම තිබෙනවා කියන ගත්ත කාරණාව නැහැ කියන එක. නැති වෙලා යෑම. නමුත් අනිත්‍යයි කියලා මෙතනදී විස්තර කරන්නේ දැන් අතන ඇත්තටම අනිත්‍ය කියන වචනට වඩා එතන වැදගත් වෙනවා විපරිණාමය කියන එක. ලෝකයේ තුල තියෙන දේ වෙනස් වෙනවා කියන එක. නමුත් මෙතන කාරණාවෙන් <coughs> අනිත්‍යයි කියලා කියන්නේ හේතුවෙන් හටගන්න ඵලයක් කියන එක. හේතුවෙන් හටගන්න ඵලයක් කියලා දකිනකොට දැන් ලැබිච්ච දේ තුළ හේතුව මොකක්ද? හේතුව දකිනකොට අන්න ඵලයට තියෙන කැමැත්ත දුර වෙලා යනවා. දැන් උදාහරණ හැටියට වීණෝපම සූත්‍රෙම ගත්තාම වීණාවේ වීණා හඬ අරන් ඉන්න කියලා රජතුමා කිව්වහම ගෝලය සේවකයෝ ටික දණ්ඩයි වීණාව අරන් ඇවිදilla කියනවා මේ මෙන්න මේකෙන් තමයි සද්දේ නිකුත් වෙන්නේ කියලා. නෑනේ මට ශබ්දය ඕන කියලා. ශබ්දය කියන්නේ ස්වාමීන් එහෙම දෙයක් නෙමෙයි වීණා වාදනය කිරීමෙන් ඇතිවන දෙයක්. ශබ්දය කියන්නේ වීණා වාදනය කිරීමෙන් ඇතිවන දෙයක්. එතන වීණාවත් දණ්ඩවත් වාදනයවත් නෙමෙයි ශබ්දය කියන්නේ මේ තුනෙන් ඵලයක්. එහෙම දැක්කපු තැනදී ඵලයට තියෙන ආසාව දුර යනවා. හේතුවකින් හටගන්න ඵලයක් කියලා කියනකොට. මොකද ඵලයට කිසිම පදනමක් නැහැ. භව්‍ය ස්ථීර සාස්වත වදනමක් නැහැ හේතු නිසා තියෙන. එතකොට එනම් ලැබිච්ච දේ නැති වෙන්න අවශ්‍ය නැහැ අනිත්‍ය ලක්ෂණය දකින්න. ලැබිච්ච දේ තුළ හේතුව දකිනකොට හරියටම මේ අනවබෝධය නම් වූ හේතුවෙන් ලැබිච්ච ඵලයක් යයි කියලා දැක්කපු තැනදී ලැබුණු ඵලයට තියෙන ස්ථිරත්වය දුර වෙලා යනවා. අන්න ඒක තමයි සංයෝජන දුර වෙලා යන්නේ. ඒක තමයි කැමැත්ත දුර වෙලා යන්නේ. මෙන්න මේ කාරණාව තමයි සැබෑටම මූලිකවම අනිත්‍ය දැකීම කියන්නේ. එතනින් එහාදී එයාට සිහිය යොමු කරපු ගමන් එතරම් සිහිය වීරිය නුවණ කියන කාරණා යොමු කරපු ගමන්ම එයාට 아무තුවෙන් හේතුව හොයන්න අවශ්‍ය වෙන්නේ බලෙන් කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ නුවණ පදනම් කරගෙන ලැබෙන සංඛාර පිළිගන්න නැතුව ඉන්න. හැබැයි ඒක නුවණ වීරිය සිහිය හොඳට වැඩෙන්නට ඕනේ. අන්න පිළිගන්න නැතුව ඒක පුරුදු කරනවා සංඥාවක් හැටියට. සියලු සංස්කාරයන් තුල තියෙන හේතුව නුවණ තුලින් දකිනවා. ඒ දැකීමත් එක්ක ඔහුට දුර වෙලා යනවා ඒ සංයෝජනය කැඩෙන විදිහට මාර්ගය හුරු වෙනවා. ඒක තමයි එතන පැහැදිලි කරන්නේ. අතනදී පැහැදිලි කරන්නේ නුවණින් කල්පනා කිරීම කියන එක. දරුවන් සරණ. සාදු සාදු සාදු සයන්ස්. සයන්ස් මේ මම වෙන පැත්තකට මේ දන්නේ මේ ප්‍රශ්නේ සමකරන පොඩ්ඩක් බලමු මේ දැන් හිවිදිට බලනකොට සයන්ස් වෙන් අපි දැන් මේ දුක්ඛයට හේතුව තෘෂ්ණාවයි කියලා කියනවනේ. එතකොටත් ස්වයන් වහන්සේ මේ මේ ඒකට එහෙම කියන තෘෂ්ණාවත් හේතුවක් නිසා ඇති වෙන දෙයක් නම් හේතුව නැතිවන් සමගම නැති වෙන දෙයක් නම් මේ දුකට හේතුව තෘෂ්ණාව කියලා තෘෂ්ණාවට වර්ධ පටවනවාට වඩා එහෙම නැත්නම් තෘෂ්ණාවක් අයින් කරන්න හදනවාට වඩා යමක් සිදු යුතුයි කියලා හිතුණු ස්වාමීන් වහන්සේ ඒ ගැන පොඩ්ඩක් දැනගන්න කැමතියි. ආයක මේ වගේ මෙහෙමයි. දැන් අපිට ඇත්තටම තෘෂ්ණාව කියනකොට අපිට යන්නේම කාම තණ්හාව කියන එක තමයි. භාවි භව තණ්හාව කියන එක අපිට අහු වෙන්නේ නැහැ. ඒකයි අපිට ගොඩාක් තියෙන ප්‍රශ්නේ. දැන් තණ්හාව හේතුව කියනකොට ඇතරම තණ්හාව කියන කාරණාවේදී ප්‍රධාන වන්නේ කාම තණ්හාව නෙමෙයි. ප්‍රධාන වන්නේ භව විභව තණ්හාව. ප්‍රධානම ඉතින් භව තණ්හාව. ඒකයි බුදුරණාහි දේශනා කීපයක මහා සලායතනික සූත්‍ර අවිද්‍යාව පහන සූත්‍රයෙන් පැහැදිලි කරනවා අවිද්‍යාවයි භව තණ්හාව ප්‍රහාණය කරන්න කියන කාම තණ්හාව කියන එක අපි කරන සංකල්පයක් වශයෙන් තමයි ඇති වෙන්නේ. නමුත් භව තණ්හාව කියන කාරණාව මේ වගේ දෙයක්. දැන් අපි හිතමු මම ඊතර මේකට උදාහරණයක් මේ විදිහට කියනවා. අර ලණුව උපමා අරගෙන එකම පැත්තට දෙන්නේ කරකවමින් ඉන්නකොට කවදාවත් ලණුවක් එම්බරින්නේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් මැදින් අල්ලගත්ත තැනදී ලණුව එම්බරිනවා. එතකොට මේක මේ ක්‍රියාවල නොදකපු කෙනාට පේන්නේ ලණුවක් කල්ලනින්න බව. දනුවක් කල්ලගෙන නෑ අල්ලගත් නිසා දනුවක් ඇති වුනේ අපි දුරු කරන තණ්හාව අර අල්ලගත්ත ලණුවක් අල්ල ගැනීම දුරු කරන දේ වගේ අල්ලගත්ත ලණුවට අතහැරිය වගේ අන්න ඒක තමයි අපිට අහුවෙන තණ්හාව ඒ කියන්නේ ලැබිච්ච කාමයන් කාමයන් තුළ අපි කාමාස්වාදය ලබන එක දුරු කිරීම ඒක තියෙන දේට තියෙන තණ්හා දුරු වීම. නමුත් භව තණ්හාව කියනකොට සත්‍ය නොදකීමත් එක්ක පැවැත්මට ඉඩක් තිබිලා තියෙනවා. සත්‍ය නොදකීමත් එක්ක පැවැත්මට ඉඩක් තියෙනවා. දැන් මේ ලණුව අල්ලගත්ත නිසා හටගත්තේ. නැත්නම් ලණුවක් කිව හරයක් නැහැ. ලණුවක පැවැත්මක් තියෙන අල්ලගත්ත නිසා. අල්ල ගැනීමක් තියෙන සත්‍ය සත්‍යම දකිපු නිසා. සත්‍ය දකපු තැනදී ඔහු දකිනවා සත්‍ය නොදකීමෙන් තමයි අල්ල ගැනීම තියෙන්නේ. ඒ අල්ලගත්ත නිසායි ලණුවක් තියෙන්නේ. නමුත් ලෝකයට පේන්නේ ලණුවක් අල්ලගෙන ඉන්න බව. අන්න ඒ වගේ තමයි අපි සාමාන්‍යයෙන් දුරු කරන්නේ තියෙන දේට ආසාව දුරු කිරීම. ඒක කාම තණ්හාව. භව තණ්හාව කියන කාරණාව තියෙන දේට ආසාව දුරු කිරීම නෙමෙයි. තියනවා කියලා ගත්ත නිසා, ඒ කියන්නේ සත්‍ය නොදකපු නිසා තියනවා කියලා ගැනීමක් තියෙනවා. මේ මේක තමයි භව තණ්හාව කියන්නේ. එහෙනම් මේ භව තණ්හාව දුරු වෙන්නට නම් සත්‍ය දකින්නටම වෙනවා. සත්‍ය නොදක භව තණ්හාව දුරු වෙන්නේ. සත්‍ය දැකපු තැනදී තියනවා කියලා ගන්න අවශ්‍යතාවය තියලා යනවා. ඒකයි තණ්හාවෙන් දුක හට ගන්නවා කියන කාරණාව තියෙන්නේ. ඒතකොට තණ්හාවෙන් දුක හට ගන්නවා කියනකොට දුක සියල්ලකම අදාළයි තියෙන්නේ. දුක්ඛෝ දුක, ඉවරණාම දුක, සංඛාර දුක. එතකොට කාම තණ්හාව නිසා දුක්ඛෝ දුක හට ගන්නවා. විපරණාම දුක හට ගන්නවා. ඒතර භව තණ්හාව එක අපි හරියට දැකනම් සත්‍ය දැකීමත් එක්ක භව තණ්හා දුරු වීම දැකපු තැනදී අන්න දකිනවා මෙන්න මේක නිසා මේ සංකාර දුක නැත්නම් පැවැත්ම කියන කාරණාව සිදුවෙන බව. ඉතින් ඒක නිසා ඒකට අනිවාර්යෙන් හිත පරදහම විමසන්නට වෙනවා. ත්‍රිවංශන සාදු සාදු සාදු සවනස් එහෙමනම් වහන්සේ පැහැදිලි කළ දීපු විදිහටම අපි කලින් කතාවටත් එකඟ වෙන ආකාරයටම එහෙමනම් මේ හේතුඵල ධර්මයේ දැකීම නිසාම සිදුවෙත්තක් එහෙමනම් මේ දුකට හේතුවත් තෘෂ්ණාව කියලා ඒ අපි අර සමහරට මැදින් මැදින් කඩන්න දේවල් හිතන ප්‍රතිපත්තිය නෙවෙයි ඒ තෘෂ්ණාවට හේතු වෙලා තින්නේ මේ සත්‍ය නොදැනීමමයි අවිද්‍යාවමයි එනිසා මේ අවිද්‍යාව දුරු කිරීමට එහෙම නැත්නම් සම්මා දිට්ඨියක් හරියට ඇති කර ගැනීමට කටයුතු කිරීමමයි සිදු යුත්තේ කියලා තමයි සවන්වංශ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. කල්යාණ මිතුරු මිත්‍රයන් නිහඬව ඉන්න නිසායි සවන්වංශයට මම කෙටියෙන් කෙටියෙන් ප්‍රශ්න යොමු කරමින් සාකච්ඡා ඉදිරියට ගෙනියන්නේ. ආරාධනා කරනවා එකතු වෙන්න කියලා ප්‍රශ්න වලින් කල්යාණ මිතුරු මිත්‍රයන්. තව විනාඩි 10ක වගේ කාලයක් තියෙන. ඉතින් ඒක නිසා තව ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න. අන්තරයි ස්වාමීන් වහන්සේ දැන් ඒ ආකාරයට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තියෙනකොට ස්වාමීන් වහන්සේ දැන් හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙලා හේතු තියෙනකම් පැවතිලා හේතු නැතිනවල නැතිලා යන ආකාරයට මෙනෙහි කිරීමේදී ස්වාමීන් වහන්සේ මේ විභව තණ්හාවත් කාම තණ්හාවත් දෙකම ඒක ප්‍රහාණය වෙනවද ස්වාමීන් වහන්සේ? දෙකම ප්‍රහාණය වෙනවා. හේතුඵල වශයෙන් දකිනකොට මොකද භව කාම තණ්හාවත් විභව තණ්හාවත් භව තණ්හාවත් තුනම දුර යනවා මූලික වන්නේ භව තණ්හා භව තණ්හා ප්‍රත්‍ය කරගෙන තමයි කාම විභව දෙකම තියෙන්නේ ඔක ලෝකාව ලෝකන සුටි ලස්සනට තියෙනවා මේ ලෝකයා එක්කෙනෙක් පිළි අරගෙන යනවා ඒ තමයි කාම තණ්හාවත් එක්ක ලෝකයේ තුල හතුරින් පිළිගන ඉන්නවා ඒක ඒකාන්තයක් තව කට්ටයක් ඉන්නවා ඉක්මවා දුවනවා ඒක ඊභාවයක් තියෙන දේ අයින් කරන්න හොයනවා ඒකත් භවයක්මයි විභවේන බවස නිස්සාරණ මහන්ස විභවයෙන් භවේ නිස්සාරණය කරන සබ්බේති බවස් මාති වදා නමුත් සියල්ලම භවය තුළමයි ඉන්නේ මොකද විභවයත් භවයක්මයි නමුත් අපට මූලික ප්‍රකට වෙනවා මේක අයින් කරන්න ඕනේ කියලා ඒක විභවයක් නමුත් අයින් කරන්න ඕනේ කියන දේ තුළ පැවැත්මක් තියෙනවා අර දිගණක කියන්නේ දිගණකට බුදුරණවහන්සේ කියන්නේ සියලු දෘෂ්ටි වලට කැමති නැති දෙයට කැමති කියලා අන්නේ දෘෂ්ටියට කැමැත්ත තියෙනවා. අන්න ඒ වගේ තමයි අපි ඉක්මෝ තවත් පැවැත්මක්ම යනවා. නැත්ති කිංචි හරි නේව සංඥා සංඥායතනෙ කියන විදිහට හරි මොනවා හෝ ක්‍රමයකට ඉක්මෝ යනවා. මම කියලා දෙයක් නැති බව මම සංකල්පනාවකින් දාලා ඉක්මෝ පවදවන්න යනවා. හැබැයි එතනත් පැවැත්මක්මයි අපට පැවැත්ම අහු වෙන්නේ නැහැ. ඒකත් පැවැත්මක්ම කියලා බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒකට හරියටම සත්‍ය දැකම තැනදී කාම භව විභව කියන තණ්හා තුනටම ඉඩ නැතිලා යනවා. තෙරුවන් සරණයි. මොහන් මහත්මයා එහෙම එකතු වෙන්න ප්‍රශ්න තියෙනවා නම් අවසරයි කතා කරන්න කවුරු කතා කරන්නේ නේද? ඔව් මොහන් මහත්මයා කතා ගන්න හැදුවා ඊට පස්ව ජනිත් මහත්මයා කතා ගන්න හැදුවා මොහන් මහත්මයා කතා ගන්න ඉස්සෙල්ලා ගෞරවනීය ශ්‍රාවණ මහන්සමේ දැන් හේතු පල කියලා කිව්වොත් එහෙම දැන් අපි ගත්තොත් එහෙම දැන් ගින්නට හේතුව ඔක්සිජන් අවශ්‍ය තාපාංකය එකන උෂ්ණත්වය සහ කම්බස්ටිබල් මිටීරියල් කෙරගෙන මොනහරි ගිනි ගන්න තියෙන ද්‍රව්‍ය දැන් මේකෙදි ගින්න නැති කරන්න මොනවහරි දෙයක් අයින් කරන්න ඕනනේ හේතුවක් අයින් කරන්න ඕනනේ මං කල්පනා කරේ ස්වාමීන් වහන්සේ අර සමුදය දකිද්දි දෙයක් එතන හේතුවක් අපි අයින් කිරීමට ඒ කියන්නේ අපි බලහත්කාරයෙන් විද්‍යාව පහල කරගෙන මේකේ යම්කිසි හේතුවක් අයින් කරන්න අපි ප්‍රායෝගිකව යමක් කළ යුතු නැද්ද එහෙම නැත්නම් ඵලය හැදෙනව නේද කියලා වගේ එකක් මට හිතුනේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද අපි එතනදී කියන්නේ විද්‍යාව පහල කරමින් කරයුත්තක් තියෙනව නේද කියලා ඉවරලා එතන ඒ කියන්නේ අපිට තාම විද්‍යාව දිගටම පවතින ස්වභාවය ඇදිලා නැහැ රහතන් ඒකට අපි බලහත්කාරයෙන් කරමින් ඒක ප්‍රායෝගිකව කරත් එහෙම කරන්න ඕන නේද කියලා නැත්තම් කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ? ඊළඟ සරණයි. ඊළඟ සරණයි ප්‍රශ්නෙත් නම් වැදගත්. දැන් අපි බැලුවොත් එහෙම අපිට මූලිකව අපට ගෝචර වෙන ලෝකේ ගෝචර වෙන දේ අපිට පස්සේ මුලින්ම අහුවෙන්නේ චක්කු රූප විඥාන ඔය තුන එකතු වීමෙන් තමයි මූලිකව අපට අහුවෙන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ තුන තුල යම් කිසි විදියක එකතු වීමක් නැතිනම් ලැබෙන ඵලය නැති වෙලා යනවා. එතකොට ඒක අපි මේ හැම එකක්ම තේරුම් ගන්නට ඕන නැති නුවණින් ඉමසමි. එතකොට චක්කු රූප විඥාන කියන කාරණාවට හේතු මොකක්ද? ඒ වගේ හේතු හොයන්නට ඕනේ. මේ හැම එකම හේතු හොයනකොට මේ හේතු නොදකීමම තමයි හේතුව වෙන්නේ. මේ හැම එකම හේතු හොයනකොට හේතු නොදකී නොදකීමම තමයි හේතුව වෙන්නේ මේ විදිහට දුක හටගන්න. එකයි දුක්ඛ නිරෝධය දකින්නට කලින් දුක්ඛ සමුදය තුළදී දුක්ඛය අඥානං සමුදය අඥානං නිරෝධය අඥානං මග්ගය අඥානං කම දකින්න දකින්න ඕනේ නැත්තේ. එතකොට එහෙනම් හොඳට බලන්න මේ මම කියපු කාරණාව ගැන හිතන්න. නේ? හේතුව ලැබෙන ඵලය ලැබෙන ඵලය ස්ථීර බවට ලැබෙන්නේ ඒ ලැබෙන ඵලය තියාගන්න වෙන්නේ හේතුව නොදකින නිසා. හේතුව තියෙන නිසා. හේතුව හොයාගෙන යනකොට හේතුව අහුවෙන්නෙම හේතුව නොදකීමමයි හේතුව වෙන්නේ. හේතුඵලය නොදැකීමමයි හේතුව වෙන්නේ ඵලය ලැබෙන්න. එහෙනම් හේතුඵලය දකිමින් යනකොට ලැබිච්ච ඵලයට අදාළ හේතු දුර වෙලා යනවා. ඒ හේතුව නොදකින්නේ. ලැබිච්ච ඵලයට අදාළ හේතුව දුර වෙලා යනවා. හේතුව අහුවෙන නිසා. හේතුව මොකද්ද? හේතුව නොදකීම. ඒ නොදකීම දැකපොතනදී හේතුව දුර වෙලා ඵලය දුර වෙලා යනවා. ඒකයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. එහෙනම් අනිවාර්යෙන් හේතුවම හොයන්නට වෙනවා. හේතුව හොයන්නකොට හේතු නොදකීම හේතු බව හොයනවා. අන්න එතකොට තමයි සැබෑම නිරෝධය කියන කාරණා ප්‍රකට වෙන්නේ. එතකන් තියෙන දෙයක තමයි අපි දුරු කිරීමකට යන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තවසර ස්වාමීන් වහන්සේ. මේ අර මුලින් ඔබ වහන්සේ පටන් ගන්නදී කිව්වා මේ අනත්ත් සංඥාව ගැන කියද්දී මේ ආයතන ඔස්සේ මේ අනත්ත් සංඥාව මේ පිළිබඳ මේ වැටහීම ඇති කරගන්න කියලා ඉතින් ඒවනට දැන් සමහර අවස්ථාවලති අපිට හන්න වෙනන දැම මේ පංචුපාදානස්කන්දය ඔස්සේ මේ මේ එක් එක්කාංගයක් කරගෙනත් මේ අනත්ම සංඥා වඩන වගේ දේවල් එහෙම දැකීමක් ගැන කතා කරනවා නේද ස්වාමීන් වහන්සේ ගැන පොඩ්ඩක් පොඩ්ඩක් ආයි පොරතාරක් ඇයි ආයතන ඔස්සේ එහෙම අනත් සංඥා වඩන්නේ ගැන එහෙම කියවෙන්නේ ඇයි කියන ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ප්‍රයෝජනවත් වේ ස්වාමීන් වහන්සේ. ඊළඟ සරණ. එතනම හොඳයි එහෙම ආපු එක. මම මෙතනදී පැහැදිලි කරා මෙහෙම එකක්. මෙතන මේ රෝගී කෙනෙකුට තමන්ට රෝගීන් සුව වෙන්න දහම තුලින් සැනසීමක් ලැබෙන ක්‍රමයි. දැන් අනත්ත ලක්ෂණ සූත්‍රය ගත්තාම පටන් ගන්නෙම රූපං අනත්තං ඊළඟට වේදනා අනත්තා, සංඥා අනත්තා, සංකරණත්තා, විඥාන අනත්තා කියලා. එතකොට ඇයි යහු අනත් එකට යන්නේ අනිත්‍ය වශයෙන් දැකපු නිසා එතකොට මෙතන අනත්ත්ව වශයෙන් කියන්නේ ආයතන වශයෙන් කතා කරන්නේ එයාට ගෝචර වෙන්නේ අසනීපයක් නැත්නම් වේදනාවක් ප්‍රධාන වශයෙන් ගෝචර වෙනවා මේ ඇස කන නාසය දිවකය මනත් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන කාරණාව කියලා ගැනීම. ඒක නිසා තමයි මෙතනදී ඒ කාරණාව ඉස්මතු කරන්නේ. අනිත්‍ය සංඥා වඩපදනදී කොහොමත් අනත්ම වැඩෙනවා. හරියට අනිත්‍ය සංඥා වැඩුම නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා අනත්ම වශයෙන් හොට වැඩෙනවා. නමුත් ඒක හරියට නොවැඩීමත් එක්ක තවත් මේක ප්‍රකට කරගන්න ඕන නිසා මෙන්න මේ විදිහට ඇස රූපේ කන ශබ්දේ නාසය ගන්ධේ දිව රසය කය පහස කියන කාරණා මනස අරමුණු කියන කාරණා තමන් ආත්ම වශයෙන් ප්‍රකට වෙච්ච නිසා මෙන්න මේක අනත්ම වශයෙන් පැහැදිලි කිරීමක් ඉස්මතු කරනවා. ඒක තමයි එතනදී පැහැදිලි කරලා තියෙන්නේ. ත්වන් සරණයි. පැහැදිලි ස්වාමීන් තෙරුවන් සරණ බොහොම පින් අපි දැන් අවසන් කරමුද දලුවත් මහත්තයා එහෙමයි අපේ හැමතුනේ ස්වාමීන් වහන්සේ අනේක වඩා පින් අපේ හැමතුනේ අපි කෙරෙක් බොහෝම අනුකම්පාවෙන් ඔබ වහන්සේ පැයකට අධික කාලයක් අපි එක්කෙනකම් බලාගෙන හිටියා ඔබ වහන්සේට ඉතාම පින් ස්වාමීන් වහන්සේ අද දක්වූ විශේෂ අනුග්‍රහයට මම කල්‍යාණ මිතුමිතුරන් මතක් කරනවා හෙට ලබන සතියේත් අපි මේ සාකච්ඡාව පවත්වෙනවා විශේෂයෙන්ම මේ කතා කරන්න ගත්ත මාතෘකාව ඔස්සේම මහාචාර්ය කෝකිලගේ සම්බන්ධ කරගෙන අපි සාකච්ඡා පවත්වෙනවා අපි එහෙමනම් අද මේ මං ඉතම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා ශ්‍රීමති මහත්මිය සොයන් වහන්සේට යොමු වෙන පෙර ඉන්න උතුරු සොයන් වහන්සේට යොමු වෙනවා ශ්‍රීමති මහත්මිය. සර්වන් කරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් අද පැයක් පමණ වේලාවක් බලාගෙන ඉඳලා සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන අනේක වාරයක් කෘතවේදීව සියලුම කලන මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ. මේ පසුගිය සතියේ පටන් අපිට මේ ගිරිමානන්ද සූත්‍රය වගේ විශාල ධම්පරියායක් පැහැදිලි කරලා දීලා අපේ විපස්සනා ඥාන කරා අපි යොමු කිරීම ගැන ඔබ වහන්සේට අප්‍රමාණ කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. අප සතු සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ වහන්සේ සතු සියලු පින් බලෙන් ඔබ වහන්සේට මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාව වේවා. මේ ආකාරයට බොහෝ පිරිසකට බොහෝ කාලයක් ධර්මයෙන් අර්ථයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මඟඵල නිවන් කරා යොමු කරන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීර්ය නිරෝධී භාවය දීර්ඝායුෂ භාවය ලැබේවා ඒ වගේම ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් සුව පහසෙන් මඟඵල නිවන් අවබෝධ වේවා ඒ ආකාරයටම ඔබ වහන්සේගේ ගුරු උපාධ්‍යයන් වහන්සේලාටත් දායකකාරක පින්නතුන්ටත් මෞදි මෞපිය නෑදෑ හිත මිතුරන්ටත් සුජීවත්ව ඉන්න සෑම දිනාටත් පරලෝ සැපත් සෑම දිනාටත් මේ සියලු පින් බලෙන් සුගතියෙන් සුගතියටපත් වී උතුම් නිර්වාණ ධාතුව සුව පහසුවෙන් සාක්ෂාත් කරගන්න හේතු වේවා වාසනාව වේවා. ත්වන් සරණයි. ත්වන් සරණයි. අද දවසේදී මේ සාකච්ඡාවට සහසම්බන්ධව ඔබ සියලු දිනාට දලවත් මහත්මයා ඇතුළු ඔබ සෑම සියලු දිනාටමත් ඒ වගේම රවින්ද කොග්ගලගේ මහාචාර්යතුමාටත් නිහල් රූපසිංහ මහත්මයා ඇතුළු දහම තේරුම් ගන්න උත්සාහ කරන සියලු දෙනාටම උතුම් දහම් මැස ඇති කරගෙන නිවි සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක්ම වේවා. ත්‍රිවන් සරණයි. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං චන්දිතං පසුතුං වරං සාරිපුත්තේ ආගතං පටිපාටිය සද්දා සීලං දයාවාසං Um, so, so. Uh,